ආයුෂ බොහෝ වේවා. සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ප්‍රචමත හේතුවතුනි ඔබ සියලු දෙනාට. අදත් ගුරු වදන් සිසු මුවින් සුසර කෙරෙන සුගත පද විවරණ ධර්ම සාකච්ඡාමය වැඩසටහනත් සමගිනුයි ඔබ අප එකතු වන්නේ. අදත් ගෞරවපූර්වක নমස්කාර පූර්වක ආරාධනය පූජ්‍ය ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ නායක හාමුදුරුවන් වහන්සේට අතිපූජ්‍ය රේරුකානේ චන්දවිමල අපේ නායක හාමුදුරුවන් වහන්සේ විසින් රචිත බුද්ධ නීති සංග්‍රහය නම් කෘතිය පාදක කොට ගනිමින් තමයි අපි කතාවට සාකච්ඡාවට බඳුන් කරමින් ඉන්නේ. එහි අපි පසුගිය දිනවල සාකච්ඡාමය ස්වරූපයෙන් රැගෙන ආ ඉතුරු මාතෘකා පිළිබඳව කතා කරන්නටයි දැන් සූදානම්. අපේ හාමුදුරුවනේ හතරවෙනි උපදේශය වශයෙන් බුද්ධ නීති සංග්‍රහයේ මෙන්න මෙහෙම කාරණාවක් තිබෙනවා. දෙලොව වැඩපිණිස පවත්නා කරුණු අට පිළිබඳව තමයි එහි සඳහන් වෙන්නේ. මම කැමති අපේ හමුදුරුවනේ ඔබ වහන්සේගෙන් මේ පිළිබඳව තවදුරටත් අර්ථ විමසා කරුණු දැනගන්නට. දරුවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුගත පද විවරණ ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. අපි සති කිහිපයකට ඉහතදී බුද්ධ නීති සංග්‍රහය ආශ්‍රය කොටගෙන මේ සාකච්ඡා පෙළ ආරම්භ කරන්නට යෙදුණා. එහි අද දවසේ මුලින්ම අපේ ශනික මහත්මයා විමසුවේ උදනිත සංග්‍රහයේ හතර වෙනුවට දක්වලා තියෙන ධර්මෝපදේශය පිළිබඳව. ඒ තමයි දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු 8. ඒතර මේ කාරණා 8 මහානායක හාමුදුරුවෝ මේ බුද්ධ නීති සංග්‍රහයට එකතු කරලා තියෙන්නේ අංගුත්තර නිකායේ අටක නිපාතේහි දැක්වෙන කාරණා 90 එහිදී ગાථා තුනක් සඳහන් කරලා තියෙනවා උට්ඨාතා කම්ම දෙයේසු අප්පමත්තෝ විධානවා සමං කප්පේති ජීවිකං සම්භතං අනුරක්ඛති සද්ධෝ සීලේන සම්පන්නෝ වදඤ්ඤෝ වීතමච්චරෝ නිච්ඡං මග්ගං විසෝධේති සොත්ථානං සම්පරායිකං ඉච්ඡේතේ අට්ඨ ධම්මාච සද්ධස්ස ඝරමේසිනෝ අක්ඛාතා සච්ච නාමේන උභයත්ත සුඛාවහ එතකොට මේ ગાථා තුනෙන් පැහැදිලි කරන්නේ කාරණා 8ක් දෙලොව වැඩ පිණිස කියන්නේ මේ ලෝක වශයෙන්ුත් පරලෝක වශයෙන්ුත් යහපත පිණිස හේතු වෙන කාරණා. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගෙන් ගිහි භවතුන් පැමිණිලා තමන්ගේ දෙලොව වැඩ පිණිස කරුණු විමසපු බොහෝ තැන්වලදී මීට සමාන කාරණා දක්වලා තියෙන විශේෂයෙන් ව්‍යග්ගපජ්ජ සූත්‍රයේහි කරුණු හතරක් මේ ලෝකෙහි යහපත පිණිසත් ඒ වගේම කරුණු හතරක් පරලෝක යහපත පිණිසත් දක්වනවා. ඊට බොහොම සමීප කාරණා තමයි මෙහිදිත් මේ ගාථා වලින් පැහැදිලි කරන්නේ. එතකොට මේ ගාථා තුනෙන් දක්වන කාරණා අට හැටියට දක්වලා තියෙන්නේ වැඩ කිරීමේදී නොපසුබස්නා වීරෙන් යුක්ත වීම ඊළඟට ප්‍රමාද නො සුදුසු කලට කටයුතු යොදා ගැනීම ඇතියෙකු වීම අයවැය දෙක සලකා සමව ජීවිකාව කිරීම ලැබූ ධනය විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීම. එතකොට උත්හාන සම්පදා ආරක්ෂ සම්පදා සමජීවිකතා කියන වග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙන කාරණා තුනයි. එහි දැක්වෙන අනිත් කාරණය කල්යාණ මිත්‍රතාවය. ඒ කල්යාණ මිත්‍ර කියන කාරණේ වෙනුවට මෙහිදී දක්වලා තියෙන්නේ අප්‍රමාදීව කටයුතු කිරීම කියන කාරණය. එතකොට ව්‍යග්ගපජ්ජ සූත්‍රයට වඩා මෙහිදී එක කරුණක් පමණයි වෙනස් කොට දක්වලා තියෙන්නේ. ඊළඟට පරලෝක යහපත පිණිස සද්ධාවෙන් යුක්ත වීම, සීලෙන් යුක්ත වීම, නොමසුරු වීම, පරලෝව සැප ලැබීම ලැබීමේ මාර්ගය පිරිසිදු කරගත හැකි නුවණ ඇති කර ගැනීම යන මේ කරුණු. එතකොට මේ කරුණු හතර ඒ විදිහෙම ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ දැක්වෙනවා. සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා වශයෙන්. එතකොට මේ බොහෝ සූත්‍රවල මේ බොහොම සමීප යන කාරණා දක්වලා තියෙන්නේ මෙලව පරලව යහපත පිණිස හේතු වෙන කරුණු හැටියට. එතකොට මෙහි දක්වන පළමු කාරණේ තමයි වැඩ කිරීමේදී නොපසුබස්නා වීරයෙන් යුක්ත වීම. එතකොට යම් කෙනෙකුට යම් කාර්යයක දියුණුවක් ලබන්නට නම් එහෙම නැත්නම් මේ ලෝක වශයෙන් යම්කිසි දියුණුවක් અભිවෘද්ධියක් සලසා ගන්නට නම් ඒතනත්තාට උත්හාන වීරයෙන් යුක්තව ක්‍රියා කිරීම අත්‍යවශ්‍යයි. උත්හාන වීරය කියලා කියන්නේ ශනිල්ක මහත්මයා පටන් ගන්නා ලද වීරය ඇති බව. ඒ කියන්නේ වීරය තුන් ආකාරයකින් දක්වනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු සහ පරක්කම ධාතු ආරම්භක ධාතු කියලා කියන්නේ යමක් පටන් ගැනීම සඳහා අවශ්‍ය වෙන වීර්ය. ඒ පටන් ගන්නේ වීර්ය නැති පුද්ගලයා හැමදාම වැඩ කටයුතු කල් දානවා. ඒ කියන්නේ දැන්ම සුදුසු වෙලාව නෙමෙයි ඊළඟට ඒකට අවශ්‍ය සම්පත් හරියට තාම ගොඩනගාගෙන නැහැ. ඊළඟට ඒකට අවශ්‍ය ප්‍රාග්ධනය නැහැ, අවශ්‍ය පිරිස නැහැ, අවශ්‍ය දැනුම නැහැ. මේ සුදුසු වෙලාව නෙමේ. කොහොම කී කී නොඑක් දේවල් කියමින් වැඩ කටයුතු පහු කරන ගතියක් හුඟක් දෙනෙක් තුල තියෙනවා. එහෙම වීමේ ප්‍රධාන හේතුව තමයි උත්ථාන වීරය. එහෙම නැත්නම් ආරම්භක ධාතුව නැති බව. එතකොට දැන් ඒකෙන් අදහස් කරන්නේ ਵਿਚාරයක් නැතුව එකවරම දේවල් පටන් ගන්න ඕන කියන එක නෙමෙයි. ਵਿਚාරපූර්වකව බුද්ධිමත්ව යම් කටයුත්තක් කරගෙන යන්නට අවශ්‍ය සාධක ගොනු කර ගන්න ඕන. නමුත් ඒ සාධක තිබුණා වුණත් සමහර කෙනෙක් වැඩ කටයුතු ආරම්භ කරන්නේ නැහැ. අර ආරම්භක ධාතු කියන ඒ උත්හාන වීර්ය නැතිකම නිසා. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි නික්කම ධාතුව. නික්කම ධාතුව කියලා කියන්නේ දැන් සමහර කෙනෙක් දේවල් පටන් ගන්න දක්ෂ වුණාට ඒවා පවත්වාගෙන යන්නට දක්ෂ නැහැ. ඒ කියන්නේ අර කතාවට කියන්නේ සෝඩා බෝතලේ කැඩුවා වගේ කියලා. එකපාරට ඒ එන කුතුහලය, උද්‍යෝගය ඒවත් එක්කලා වැඩ කටයුතු පටන් ගන්නවා. පටන් අරන් බොහෝම ඉක්මනින් ඒවත් දියාරු වෙලා විනාශ වෙලා යනවා. ඊට පස්සේ ආයෙ වෙන එකක් පටන් ගන්නවා. එතකොට එහෙම වෙන්නේ මොකක් නිසාද? පටන්ගත්තු කටයුත්ත දිගින් දිගටම පවත්වාගෙන යාමේ වීරිය නැති නිසා. එතකොට මේ දෙවන වීරිය හඳුන්වන්නේ නික්කම ධාතු. ඊළඟට තුන්වෙනි අවස්ථාව තමයි පරක්කම ධාතු. පරක්කම ධාතු කියන්නේ දැන් දේවල් ආරම්භ කළා වුණත් පවත්වාගෙන ගියා වුණත් අභියෝග පැමිණෙනකොට බාධක පැමිණෙනකොට ඒවා ඉදිරියට කරගෙන යන්න පහසු නැහැ. එතකොට අර ආරම්භක ධාතුව තිබුණා වුණත් නික්කම ධාතුව තිබුණා වුණත් සමහරුන්ට පැමිණෙන අභියෝග හමුවේදී බාධක හමුවේදී වැඩ කටයුතු එහෙමම එන හිටිනවා කඩා වැටෙනවා දියාරු වෙනවා තමන්ගේ පරමාර්ථය සාධනය කරගන්නා තෙක් ඉදිරියට නොනවත්වා ක්‍රියාත්මක වෙන්නට සමත් වෙන්නේ නැහැ. ඉතින් ඒකෙදී අය හුඟක් වෙලාවට කියන්නේ මෙහෙම කරගෙන ගියා කැප වෙලා කටයුතු කළා නමුත් මේ මේ බාධක නිසා ඒක කඩා වැටුණා. නමුත් වීරය තුන්වෙනි අවස්ථාව තමයි මොන විදිහේ බාධක පැමුණුණා වුණත් ඒ බාධක වලින් නවතින්නේ නැතිව මොන විදිහේ අභියෝගාව වුණත් ඒ අභියෝග ජය ගනිමින් තමන්ගේ පරමාර්ථයේ ඉටු වෙන තෙක්ම අකණ්ඩව වීරය කරන ගතිය තමයි පරක්කම ධාතුව. එතකොට යමක් ආරම්භ කිරීමේ වීරය ආරම්භක ධාතුව, පවත්වාගෙන යාමේ වීරය පරක්කම ධාතුව, නික්කම ධාතුව කොයිතරම් බාධක පැමුණා වුණත් ඒ බාධක අභියෝග හමුවේ කඩා වැටෙන්නේ නැතුව සියලු බාධක ජයගෙන තමන්ගේ පරමාර්ථය සාධනය වෙන තෙක් අඛණ්ඩව වීර්ය කිරීමේ හැකියාව තමයි පරක්කම ධාතු කියලා හඳුන්වන්නේ. මේ විදිහට ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු වශයෙන් වීර්ය තුන් ආකාරයි. ඉතින් යම් කිසි කෙනෙකුට මෙලව ජය ගන්නට නම් අනිවාර්යෙන් මේ ත්‍රිවිධාකාර වීර්ය තියෙන්නට ඒ තුන් ආකාරයෙන්ම පවතින වීරය අවදි කර ගැනීම මතු කර ගැනීම තමයි උත්ථාන වීරය කියලා කියන්නේ. උත්ථාන කියන්නේ අවදි කරගත් වීරය. එතකොට ආරම්භක ධාතුව අවශ්‍ය තැනට ආරම්භක ධාතුව මතු කරගන්න පුළුවන් වෙන්න ඕන. නික්කම ධාතුව අවශ්‍ය තැනට නික්කම ධාතුව මතු කරගන්න පුළුවන් වෙන්න ඕන. පරක්කම ධාතුව අවශ්‍ය තැනට පරක්කම ධාතුව මතු කරගන්න පුළුවන් වෙන්න. මේ අවස්ථා තුනේදී අවස්ථාවෝචිත වීරය අවදි කරගන්නා ගතිය උත්හාන වීරය කියලා හඳුන්වනවා. එතකොට ඒ උත්හාන වීරයෙන් යුක්ත වෙන්නට ඕන යම් කිසි කෙනෙක් දියුණු වෙන්නට නම්. ඒක තමයි මෙහි කියවෙන පළවෙනි කාරණය. ඊළඟට දෙවන කාරණය තමයි ප්‍රමාද නො වූ සුදුසු කලට කටයුතු යොදා ගැනීම ඇතියකු වීමයි. කියන්නේ අප්‍රමාදීව කටයුතු කරන ගතිය. දැන් අප්‍රමාදී බව කියන එක මේ කරුණු දෙකකදී පැහැදිලි කරනවා. එකක් තමයි අප්‍රමාදී බව කියලා කියන්නේ දහමේ දැක්වෙන ගැඹුරු අර්ථය. ඒ කියන්නේ කාමයන්හි ඇලී ගැලී වාසය කරන්නේ නැතිව පංචකාමයන්හි මුසපත් වෙන්නේ නැතිව කෙලෙස් වසඟයට යන්නේ නැතිව සති සම්පජඤ්ඤයෙන් යුක්තව යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව කුසල් මාර්ගයේ නිර්වාණගාමිනී මාර්ගයට අවතීර්ණ වීම තමයි ධර්මානුධර්ම ප්‍රතිපත්තියේදී අප්‍රමාදී බව හැටියට හඳුන්වනවා. ඒ කියන්නේ කල යුතු දේ මනවින් කිරීම තමයි එතනත් අදහස් කරන්නේ. එතකොට සරලව අපේ එදිනදා ජීවිතයේ අප්‍රමාදීව කටයුතු කරනවා කියලා අදහස් කරන්නේ වැඩ කටයුතු කල් දාන්නේ නැතිව, පහු කරන්නේ නැතිව, ඒවා පසු පසුවට කල් තබලා අද නෙමෙයි හෙට කරනවා, හෙට නෙමෙයි අනිද්දාට කරනවා, එහෙම කිය කියා වැඩ කටයුතු අතපසු කරගන්නේ නැතිව එළඹි අවස්ථාවේදී යෝග්‍ය කටයුත්ත තේරුම් අරගෙන වහා ආරම්භ කරලා ක්‍රියාත්මක වෙන ගතිය. එතකොට අර උත්හාන වීරයෙන් පළමු කාරණේ හැටියට සඳහන් කළෙත් ඒකයි ආරම්භක ධාතුව. ඒ ආරම්භක ධාතුව නැති අය තමයි මේ විදිහට වැඩ කටයුතු හැමතිස්සෙම පස්සට දදා පස්සට දදා කල්මරන්නේ. ඉතින් එහෙම එහෙම වුණොත් අපිට හුඟක් වැඩ කටයුතු කරගත නොහැකිව පටල වෙන්න පුළුවන්. දැන් දක්ෂ විදිහට වැඩ කරන දියුණුවටපත් වෙන ඕනම කෙනෙකුගේ චරිතය අරන් බැලුවොත් සනිල්ක මහත්මයා ඒ අයත් එක්කලා පොඩ්ඩක් සමීපව ඇසුරු කරලා බැලුවොත් ඒ අයගේ ජීවිතයේ තියෙන සුවිශේෂ ලක්ෂණයක් තමයි යම්කිසි කටයුත්තක් පැමුණුනොත් ඒ සම්බන්ධව ඒ වෙලාවෙම අවශ්‍ය විධිවිධාන යොදලා ඒ සම්බන්ධව ක්‍රියාත්මක දැන් එහෙම සමහර චරිත අපේ ජීවිතේ අපට හරියට තදින් දැනුණු අවස්ථා තියෙනවා. මොකද මගේ ජීවිතේත් ඉස්සර තිබුණා ඉස්සර නෙමෙයි තවමත් සමහර වෙලාවට ඒ ගතිය තියෙනවා. ඒක ඇත්තටම මම හිතුවේ දුර්වලකමක් හැටියට නෙමෙයි. ඒ කියන්නේ මොකද්ද ඒ කාරණය? දැන් යම්කිසි කටයුත්තක් කෙනෙක් කරලා දෙන්න කියලා කිව්වොත් මොනවා හරි උපකාරයක් ඉල්ලුවොත් මම ඒක අවංකවම කරලා දෙන්නම් කියලා පොරොන්දු වෙලා ඒකට හොඳට කාල වේලාව අරගෙන හොඳට හිතලා හොඳට කල්පනා කරලා සැලසුම් කරලා ඒක කරන්න මම අදහස් කරනවා. හැබැයි එහෙම අදහස් කරගෙන ඉන්නකොට ඔන්න ඒ අතරතුරේ තව වැඩක් එනවා. ඒ අතරතුරේ තවත් වැඩක් එනවා. දැන් මෙහෙම මෙහෙම වෙලා වැඩ වැඩි වෙනකොට මම අවංකවම තමයි පොරොන්දු වෙන්නේ මම මේක කරලා දෙන්නම් මේ ටික මෙහෙම සැලසුම් කරලා දෙන්නම් කියලා. හැබැයි අවංකව පොරොන්දු වුණාට ඒක මට කරලා දී ගන්නට තියෙන ඉඩකඩ ගොඩාක් ඇහිරෙනවා. අන්තිමට සමහර වෙලාවට වැඩ කටයුතු ඔක්කොම හිර වෙලා අවසාන මොහොතේ අර කටයුත්ත කරන්නට සිද්ධ වෙනවා. ඉතින් එතකොට මට හිතුනේ දැන් මේ වැඩ වැඩිකම නිසා තමයි මෙහෙම වෙන්නේ කියලා. හැබැයි ඊට පස්සේ ගොඩක් මේ සමාජ සේවා සාසනික සේවා කටයුතු කරන්නට යොමු වුණාට පස්සේ මට සමහර චරිත හම්බ වුණා එහෙම මොකක් හරි තව කෙනෙක් ඉල්ලීමක් කළොත් අවශ්‍යතාවයක් කිව්වොත් ඒ වෙලාවෙම ඒ සම්බන්ධව කරන්න පුළුවන් දේවල් ටික ඉවලෙම කරනවා. දුරකථනයෙන් කාට හරි කතා කරන්න ඕන නම් ඒ වෙලාවෙම කතා කරනවා. ඊළඟට මොනවා හරි සටහන් කරගන්න ඕන නම් ඒ මොහොතේම සටහන් කරගන්න. එතකොට එයාට උපදේශයක් දෙන්න ඕන නම් ඒ වෙලාවෙම මේ උපදේශය දෙනවා. එයාට වෙන කවුරු හරි පුද්ගලයෝ සම්බන්ධ කරලා දෙන්න ඕන නම් ඒ ඒ අය ඒ වෙලාවෙම සම්බන්ධ කරලා දෙනවා. එතකොට එහෙම වුණාම එතන ඉඳලම ඒ කාර්ය දියත් වෙනවා. සක්‍රිය වෙනවා. ඉතින් එතනදී තමයි මට ගොඩාක් දැනුනේ ඒ අපි හොඳට සැලසුම් කරලා නිකන් ඒකට අර කියනවනේ දැන් perfectness කියලා. ඒ කියන්නේ හැම දෙයක්ම නිකන් පරිපූර්ණව හරියටම හොඳටම ක්‍රමානුකූලවම කරන්න ගියාම අපිට ගොඩක් වැඩ කරගන්න බැරි වෙනවා. ඒවා කල් දානවා පසුව. දැන් මානසික ආතතිය ඇති වෙන්න චනික මහත්තයා ප්‍රධාන කාරණයක් තමයි ඒක. ඒ කියන්නේ අපි සමහරුන්ගේ චරිත ඇබ්බැහි වෙලා තියෙන්නේ හුරු වෙලා තියෙන්නේ පර්ෆෙක්ට්නස් කියන தත්වෙට. ඒ කියන්නේ හැම දෙයක්ම පිළිවෙලට පිරිසිදුව ක්‍රමානුකූලව හරියටම පරිපූර්ණමයි කිසිම අඩුවක් නැතුව කිසිම ඇද පළුද්දක් නැතුව ඒක කරන්න හිතනවා. ඊට පස්සේ ඒක අර තියෙන හැටියට පුළුවන් හැටියට ඒ වෙලාවේ පටන් අරගෙන කරන්න බලන්න අර ඔක්කොම දේවල් හරියනකම් සමහර දේවල් එකතු කරනවා, ගොඩනගනවා, සම්පූර්ණ කරනවා. හැබැයි ඔක්කොම හරියනකම් මේක පටන් ගන්නෙ නැහැ. ඉතින් එහෙම වෙනකොට වැඩ එකතු වෙලා එකතු වෙලා එකතු වෙලා හිර වෙනවා. ඊළඟට මොනම කාර්යයක්වත් අපිට නිම කරගන්නට සමහරලාට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඉතින් හුඟක් අපිට කාල වේලාව තියෙනවා නම්, ඒ කියන්නේ කාර්ය බහුලත්වයක් නැතිනම් අපි ගොඩක් වැඩ යොදාගෙන නැතිනම් දවසටම තියෙන්නේ එහෙම නැත්නම් සතියකටම තියෙන්නේ මාසෙකටම තියෙන්නේ අපිට එක වැඩක් නම් කරන්න අන්න අර එහෙම කාල වේලාව අරගෙන කරන්න පුළුවන්. ඉතින් ඉස්සර අපිත් හුඟක් කාර්යබහුල වෙලා හිටියේ නැහැ. يعني කාර්යබහුල වෙන එක හොඳයි කියන එක නෙමෙයි. එච්චර සමාජයත් එක්කලා මුහු වෙලා නැති නිසා අපිට ඉතින් මොකක් හරි ඒ කැමැති දෙයක් බොහොම නිදහසේ කරගෙන යන්නට ඉඩ තිබුණා. ඉතින් දැන් අර ගොඩක් අනිත් අයට උදව් කරන්න සමාජ සේවා කටයුතු, සාසනික සේවා කටයුතු වලට හුඟක් පුළුල් විදිහට අපි සම්බන්ධ වෙනකොට අපිට ගොඩාක් දෙනෙකුගේ දේවල් වලට අහුම්කම් දීලා ඉක්මනට ඉක්මනට වැඩ කටයුතු කරන්න සිද්ධ වෙනවා. ඉතින් එතනදී අර හුරු වෙච්ච පුරුදු වෙච්ච අර පර්ෆෙක්ට්නස් කියන தത്വෙට හැම දෙයක්ම අංග සම්පූර්ණව පරිපූර්ණව පිළිවෙලට පිරිසිදුව ඒක හොඳයි. නමුත් ඒ එහෙමම කරන්න අපි නිකන් අච්චුවක් තියාගෙන ඒ අච්චුව ඇතුළෙම වැඩ කරන්න හදනවා. එතකොට අපිට ගොඩාක් මානසික ආතතිය ඇති වෙන්න, කාර්ය බහුල වෙන්න, ඊට පස්සේ වැඩ හිර වෙන්න, වැඩ කටයුතු කල්පහුව වෙන්න, අතපසු වෙන්න හුඟක් කරුණු පැමිණෙනවා. ඉතින් ඒ නිසා අපි මේකෙන් අදහස් කරන්නේ පිළිවෙලට පිරිසිදුව ක්‍රමානුකූලව අංග සම්පූර්ණව වැඩ කිරීම හොඳ නැහැ කියන එක නෙමෙයි අවස්ථාවෝචිතව වැඩ කටයුතු කරන්නටත් අදාළ අර්ථය මතු කරගන්නටත් අපි දක්ෂ වෙන්න. ඒ දක්ෂතාවය තියෙන්න. දැන් අපි සමහර වෙලාවට අපි හිතමු විභාගයකට ලියන්න ගියා වුණත් අපට ওই ප්‍රශ්නේ ඇති වෙනවා. දැන් හොඳට පාඩම් කරලා කරුණු ගොනු කරගෙන ගියාම ඔන්න එක ප්‍රශ්නයක් තියෙනවා. හරියටම අපි බලාගෙන ගිය කරුණු වලටම ගැලපෙන ප්‍රශ්නයක් අහලා. ඊට පස්සේ ඉතින් හොඳට හරිබරි ගිහිලා අර අපි පාඩම් කරගත්තු ඔක්කොම ටික මේකට ලියන්න ලෑස්ති වෙනවා. ඉතින් එතකොට පැය භාගය නම් ප්‍රශ්නෙට තියෙන්නේ අපි පැය එකමාරක් විතර අරගෙන සමහරට පළවෙනි ප්‍රශ්නෙට. එතකොට ප්‍රශ්න දෙක තුනක විතර කාලය එතනට ගිහිල්ලා. එතකොට ඉතුරු ඒවට කාලෙ නැහැ. අන්න ඒ වගේ අධ්‍යාපනයේදීත් අනිත් වැඩවලදීත් අපිට මේ ගැටලුව මතුවෙනවා. ඒ වගේම දැන් ඔය අපි කිව්වේ එක පැත්තක් තව පැත්තක් තියෙනවා අලසකම. ඒ කියන්නේ කාර්යක්ෂම නැහැ. උදාසීනයි. එතකොට ඒක පටන් ගන්න පුළුවන්කම තියෙද්දි පටන් ගන්න හිතන්නේ නැහැ. ඒකේ වැදගත්කම තේරෙන්නේ නැහැ. ඒකේ අවශ්‍යතාවය පිළිබඳ හැඟීමක් නැහැ. නම් Tamanට වගකීමක් නැහැ. මේක ඉක්මනට කරන්න ඕන මේ විදිහට බාර දෙන්න ඕන කියලා එහෙම ඒවා පිළිබඳව කිසිම දෙයක් ගන්නෙ නෑ ඇඟට. දැන් අද වර්තමාන සමාජයේ අපට පේනවා ගිහි පැවිදි දෙපිරිසම තුල මේ මේ තරුණ කණ්ඩායම් අතර පැහැදිලිව පෙනෙන ගතියක් තමයි එහෙම වගකීම් ගන්න ලෑස්ති නැහැ. හැමතිස්සෙම ඒවා නිකන් ලිස්සලා ඇරලා අනිත් අයට ඒවා බාර කරලා නිකන් පැත්තකට වෙලා කටයුතු කරන්න තමයි හුඟක් වෙලාවට උත්සාහ කරන්නේ. එහෙම වුණොත් අර පරිපූර්ණ වශයෙන් දේවල් කරන්න යාම නිසාත් අපිට කාර්ය අතපසු වෙන්නට පුළුවන්. අලසකම නිසා, නොසලකිලිමත් බව නිසා ඒ වගේම වගකීමක් ගන්න නැතිකම නිසා බොහෝ දේවල් අතපසු වෙන්නටත් පුළුවන්. ඒ නිසා යම් කිසි කෙනෙකුට දියුණු වෙන්නට අවශ්‍ය දෙවනි කාරණේ හැටියට මෙහි දක්වන්නේ ප්‍රමාද නොවූ සුදුසු කලයට කටයුතු යොදාගෙන ක්‍රියා කරන කෙනෙක් වීම. අපේ හැමදෙරුනේ දැන් බොහෝ දෙනෙක්ට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්නේ. මම කම්මැලි මම අලසයි හැබැයි මම මොකක් හරි දෙයක් කරන්න කැමතියි හැබැයි මට මේ වෙලාවේ මේක කරන්න අමාරුයි දැන් අපි ඒක අලසකමම හෝ තවත් ප්‍රමාදයට හේතුවක් කියනවා විනා ඒකට අපි උත්තරයක් දෙන්නේ නැහැනේ අපේ හාමුදුරුවෝ. ඔව් ඒකට හේතුව තමයි ඒ අය එක්කෝ ඒක ඒක මගේ අලස ඒක ඉතින් මගේ හැටි මම එහෙම කැමති නැහැ මම දේවල් ඔය නිකන් පටලවාගෙන දුක් විඳින්න කැමති නැහැ කියලා ඒ තමන්ගේ දුර්වලකමම තමන්ගේ පෞරුෂයේ ලක්ෂණයක් හැටියට තියාගෙන ඒක නඩත්තු කරන්න උත්සාහ කරනවා. දැන් අලසකම විතරක් නෙමෙයි සමහරුන්ගේ තියෙන දඩබ්බර ගති, හිතුවක්කාර ගති. එතකොට තමන්ගේ තියෙන අධාර්මික සංකල්ප. එතකොට පාපකාරී ක්‍රියාවන්. ඒවා ඒගොල්ලන්ට දැනෙනවා මේක දඩබ්බරකමක්, මේක හිතුවක්කාරකමක්, මේක පව්කමක්, මේක නුසුදුසු මනෝභාවයක් එහෙම තේරෙනවා. තේරුණා වුණාට ඒගොල්ලෝ නෑ ඒ මගේ හැටි තමයි. ඒ මම එහෙම තමයි. කාටවත් වැඩක් නෑ නේක. ඒක මම බලා ගන්නවා කියලා අර තමන්ගේ දුර්වලකම නඩත්තු කරනවා. ඒක පෞරුෂ ලක්ෂණයක්. ඉතින් එහෙම වෙන්නට පසුබිමකුත් හැදෙන්න පුළුවන් සමාජයෙන්. දැන් ඔය සමහර මව්පියෝ වැඩිහිටියෝ කරන එක්තරා වැරද්දක් තමයි පොඩි දරුවෝ තුල ඒ වගේ යම් යම් දුබලකම් තියෙනකොට අර දරුවා ඉදිරියේ තියාගෙන අනිත් අයට ඒවා කියනවා. මෙයා ඉතින් හරීම කම්මැලි, මෙයා වැඩ කරන්නේ නැහැ. එයාගේ හැටි එහෙම තමයි ඉතින් අපෝයි වැඩක් ගන්න ඉතින් දහ ගමනක් කියන්න ඕන එතකොට දැන් අර අර පොඩි දරුවාට පුංචි කාලේ ඉඳලා එයාගේ අනන්‍යතාවයේ යම් යම් ගති ලක්ෂණ හැටියට අරව හිතට කාවද. ඊට පස්සේ එයා කොහොමවත් ඒ தත්ත්වය වෙනස් කරන්න ලෑස්ති එයාගේ පෞරුෂයේ අංගයක් හැටියට එයාගේ අනන්‍යතාවයක් හැටියට අර දුර්වලකම් ටික පවත්වාගෙන ඊළඟට තව සමහර වෙලාවට මව්පියෝ වැඩි හිටියෝ කියන මෙයා හරිම හිතුවක්කාරයි. එයා ඉතින් හිතුවොත් කරන්නම ඕන එක. කොච්චර අපි එපා කිව්වත් හරියන්නේ එහෙම දඩබ්බර විදිහට වැඩ කරනවා. ඒක තමයි මෙයාගේ තියෙන ගැටලුව. ඒක අර පොඩි දරුවා ඉස්සරහ තියාගෙන එහෙම කියනවා. ඉතින් එහෙම කියන්න කියන්න ඒ ඒ දඩබ්බර ගතිය එයා ආයුධයක් හැටියට එයාගේ පෞරුෂාංගයක් හැටියට පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඉතින් අන්න ඒ වගේ සමහර කෙනෙක් ඒවට විසඳුම් සොයන්නට පෙළඹෙන්නේ නැත්තේ ඒකෙන් Taman නැගී සිටින්න ඕන කියන දැක්මක් නැහැ. ඒකෙන් නැගී සිටින්න ඕන කියන අවශ්‍යතාවයක් නැහැ. එතකොට අර තමන්ගේ දුර්වලකමම ආයුධයක් හැටියට පාවිච්චි කරනවා. එක්කෝ ඒක එක්කෝ අර ගැලවීමේ මාර්ගයක් හැටියට. වගකීම් බාර ගන්න නැතුව නෑ ඉතින් මට නම් ඕවා කරන්න බෑ මම ඕකට කැමති නෑ. ඕක කරන්න තරම් දක්ෂකමක් මට නෑ. එහෙම කියලා අලසකම ආයුධයක් කරගෙන මග හරිනවා. එහෙම නැත්නම් ඒක අර තමන්ගේ පෞරුෂයේ අංගයක් හැටියට පවත්වාගෙන ඒක නඩත්තු කරගෙන යනවා. එහෙමයි. ඔබගේ පෞරුෂත්වයේ තියෙන අන්‍යතා, ඒ වගේම ලක්ෂණ ඔබ විසින්ම හඳුනා ගන්න. ඒව ඔබේ ජීවිතයේ සාර්ථකත්වයට මන්පෙත් විවර කරගන්න කියන බලාපොරොත්තුවත් එක්ක ඒ අදිෂ්ඨානයත් එක්ක අපි කෙටි විරාමයක් ලබා ගන්නට සූදානම් අපි තවත් මේ පිළිබඳව සාකච්ඡා කරමු ධර්ම කරුණු බොහෝමයක් බෝධ නීති සංග්‍රහය නම් මේ කෘතිය අලලා අපි කතා කරන්නට සූදානම් ඉන්නවා රැඳී සිටින්න විරාමෙන් පස්සේ ඔබ නැවතත් එකතු වෙන්නේ ගුරු වදන් සිසුමුවින් සසර කෙරෙන සුගත පද විවරණ දහම් සාකච්ඡාමය වැඩසටහනත් සමගින්. අපේ හාමුදුරනේ අපි දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු අට පිළිබඳව තමයි සාකච්ඡා කරමින් සිටින් කරුණු දෙකක් පිළිබඳව අපි මනවින් සාකච්ඡා කරා. ඊතුරු කරුණු පිළිබඳවයි අපි දැන් ඔබ වහන්සේගෙන් අසා දැනගන්නට කැමැත්ත. ඔව් අපි එතකොට ඒ කාරණා අටෙන් කරුණු දෙකක් සාකච්ඡා කළා විරාමයට කලින්. ඒ තමයි නොපසුබස්නා වීරය කියන්නේ උත්හාන වීරයෙන් යුක්ත වීම ඊළඟට ප්‍රමාද වෙන්නේ නැතිව සුදුසු අවස්ථාවේ කටයුතු කිරීම කියන කාරණා දෙක. අර තුන්වෙනි කාරණේ හැටියට දක්වන්නේ අයවැය දෙක සලකා සමව ජීවිකාව කිරීම. සමජීවිකතා. සමජීවිකතා කියලා කියන්නේ තනක මහත්මයා දැන් එක් එක්කෙනා උපයන ප්‍රමාණය අනුව තමයි වියදම් කිරීම තීරණය කරගත යුත්තේ. එතකොට හැමෝටම ජීවිතේ විවිධ ලොකු බලාපොරොත්තු තියෙන්න පුළුවන්. ඒ බලාපොරොත්තු තිබුණා වුණාට ඒ අනුව වියදම් කරන්න Tamanට ආර්ථික ශක්තියක් තියනවාද? ඉතින් ඒ Tamanට ධාර්මික ධනෝපායනයක් සකසාගෙන ඊට අනුරූපී වූ වැය ක්‍රමයක් තමයි සකස් කරගත යුත්තේ එහෙම කෙනෙකුට විතරයි ලෝකෙට ණය නැතුව ජීවත් වෙන්න. දැන් මේ සමජීවිකතා විශේෂයෙන් වැදගත් වෙන්නේ අනන සුඛය සහ අනවජ්‍ය සුඛය සම. අනන සුඛය කියලා කියන්නේ ණය නැති බව. ණය වෙන්නට සිද්ධ වෙන්නෙම අපිට ලැබෙන ආදායමට වඩා ලොකු ප්‍රමාණයකින් අපි වැය කරන්නට පෙළඹෙනවා. එතකොට ඒ අඩුව පුරව ගන්න අපිට ණයට ගන්න සිද්ධ එතකොට ජීවිතේ හැමදාම අපට ණයකරුවන් හැටියට ඒ ණය බරින් ඇති වෙන පීඩාව අපිට විඳින්නට සිද්ධ ඊළඟට දෙවෙනි කාරණය තමයි ඒ ණය වෙලත් බැරි වෙනකොට ඊට පස්සේ මිච්ඡා ආජීවයට ඒ කියන්නේ වැරදි ක්‍රමවලින් මුදල් හොයන්නට යම්කිසි කෙනෙක් පෙළඹෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැන් තමන්ට ධාර්මිකව ලැබෙන ප්‍රමාණයට වඩා ලොකු ප්‍රමාණයක් වැය කරනවා එතකොට ඒ ප්‍රමාණය සම්පාදනය කරගන්නට ණය ආදිය ගන්නවා. එතකොට එතනිනුත් පරිමහන්නට බැරි වෙනකොට ඉක්මනින්, ලේසියෙන්, පහසුවෙන් මුදල් හොයන ක්‍රමවලට පෙළඹෙන්න උත්සාහ කරනවා. දැන් අද සමාජයේ ගොඩක් දුරට මේ වගේ දේවල් දකින්න පුළුවන්. වැඩිපුරම අද තියෙන එකයි. මොකද හැමෝගෙම අර කාම තෘෂ්ණාව. ඒ කියන්නේ දැන් මේ සමජීවිකතාව නැති වෙන්න හේතුවක් තමයි අත්‍රිච්ඡතාවය සහ මහිච්ඡතාවය. අත්‍රිච්ඡතා කියලා කියන්නේ තියෙන දේට වඩා උසස් මට්ටමේ දේවල් හැමතිස්සෙම අපේක්ෂා කරනවා. අනිත් එක්කෙනාගේ කාර් එක මේ වගේ අපේ කාර් එක මෙහෙමයි අපිත් ඒ වගේ කාර් එකක් ගන්න ඕන. ඉතින් ඒ වගේ කාර් එකක් තිබුණට කමන්නේ ඒ වගේ කාර් එකක් ගන්න මට මුදල් තියද? මේ මුදල ධාර්මිකව මට ලැබෙනවද? ඒ ගැන හිතන්නේ මටත් අර වගේ කාර් එකක් ඕන. අපේ ගේ මෙහෙමයි, ඒගොල්ලන්ගේ ගේ මෙහෙමයි, අපටත් ඒ වගේ ගයක් ඕන. අන්න ඒ විදිහට හැමතිස්සෙම අර වඩා උසස් තත්වයේ දේවල් අපේක්ෂා කරන ගතිය තමයි අත්‍රිච්ඡතා කියලා. මහිච්ඡතා කියලා කියන්නේ වඩා වැඩි ප්‍රමාණයකින් එකක් තියෙනවා නම් දෙකක් ඕන දෙකක් තියෙනවා නම් හතරක් ඕන. ඒතර මහිච්ඡතා කියලා කියන්නේ ප්‍රමාණත්වෙන් වැඩියෙන් බලාපොරොත්තු වෙනවා. අත්‍රිච්ඡතා කියලා කියන්නේ ගුණාත්මක වශයෙන් වැඩි දේවල් බලාපොරොත්තු එතකොට මේ අත්විච්ඡතාවය සහ මහිච්ඡතාවය වැඩි වෙන වැඩි වෙන තරමට තමයි ඒතනත්තාට ලද දෙයින් සතුටු වෙන්න බෑ. ලැබෙන මුදලින් ඒතනත්තාට දිවි පවත්වන්නට බෑ. අමතර වියදම් වැඩි වෙනවා. ඒ අමතර වියදම් වැඩි වෙනකොට ඔන්න ණය ගන්නවා. එතකොට අනන සුඛය නැති වෙනවා. ඊට පස්සේ ණය වලින් ඒක පියව ගන්නත් බැරි වෙනකොට අර විදිහට ඉක්මනින් ලේසියෙන් පහසුවෙන් මුදල් උපයන ක්‍රම හොයන්නට උත්සාහ කරනවා. එතකොට සමහරවිට ඒවා ධාර්මික ක්‍රම නෙමෙයි අධාර්මික ක්‍රම. හැබැයි අධාර්මික වුණත් කමක් නැහැ. මට දැන් මේ අවශ්‍යතාවය සම්පූර්ණ කරගන්න මුදල් ඕන කියන තැනට යනකොට ඒ තැනත්තා පාපිච්චතා. එතකොට අත්‍රිච්ඡතා මහිච්ඡතා දෙක නිසා අල්පේච්ඡතාවේ නැති වෙනවා. අල්පේච්ඡතාවේ නැති වෙලා එතනත්තා වැඩි ප්‍රමාණයකින් වැය කරන්නට පෙළඹෙනවා. ඊට පස්සේ අනන සුඛය නැති වෙලා ඒ තැනත්තා ණයබරින් පීඩා විඳිනවා. ඊළඟට අනවජ්‍ය සුඛය නැති වෙලා ඒ කියන්නේ નિවරදිව මම උපයනවා નિවරදිව වියදම් කරනවා નિවරදිව කියන ඒ ඉපයීම් වියදම් කිරීම ඉපයීම් සහ පරිභෝජනය කිරීම සම්බන්ධ නිර්වද්‍යතාවය එතනත්තකින් ගිලිහෙනවා. ගිලිහිලා එතනත්තා අධාර්මික දිවිපවත්තන කෙනෙක් තත්ත්වයට පරිවර්තනය වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්න සමූහයක් ඇති වෙනවා මේ සමජීවිකතාවයේ නැතිකම එක ප්‍රශ්නයක් හින්දා එක එක ප්‍රශ්නයක් නිසා ඒ කියන්නේ සමජීවිකතාව නැති වෙන්නට බලපාන දුර්වලකම් ගොඩක් තියෙනවා ඒක ගොඩ නැගුණාම අමතරව ඇති වෙන තවත් දුර්වලකම් රාශියක් තියෙනවා එතකොට මේ සියල්ලේ මැද තමයි සමජීවිකතාව සමජීවිකතාව පවත්ව ගන්න පුළුවන් නම් මේ පැත්තේ දුර්වලකමුත් සමනය වෙනවා මේ පැත්තේ දුර්වලකමුත් සමනය වෙනවා සමජීවිකතාව නැති වෙච්ච ගමන් මේ පැත්තට දුර්වලකම් මත වෙනවා මේ පැත්තට දුර්වලකම් තරහදයක් වගේ තමයි තරහදයක් වගේ තමයි ඉතින් ඇත්තට මේක සමජීවිකතාව කියන ඒ වචන මේකට උචිතයි ඒ සමව දිවි පැවැත්වීම කියන කාරණය එතකොට ඒක තමයි තුන්වෙනි කාරණේ හැටියට දක්වන්නේ ඊළඟට හතරවෙනි කාරණේ ලැබූ ධනය විනාශ වන්නට නොදී ආරක්ෂා කර ගැනීම දැන් යම්කිසි කෙනෙක් කැප වෙලා මහන්සි වෙලා යමක් උපයා ගත්තාම දැන් මම යමක් උපයා ගත්තයි කියලා විතරක් සතුට වෙන්න පුළුවන් කමක් නැහැ. උපයාගත්තු දේ අයථා විදිහට විනාශ වෙන්නේ නැතුව සංරක්ෂණය කරගන්නටත් ඒ තනත්ත කැප වෙනවා. එතකොට ඒකට කියන්නේ ආරක්ෂක සම්පදා. ආරක්ෂක සම්පදාව කියලා කියන්නේ පුද්ගලයෙක් සතු ධනය විනාශ වෙන්නට පුළුවන් ක්‍රම තියෙනවා. එකක් තමයි ජලයෙන් විනාශ වෙන්නට පුළුවන්. ගින්නෙන් විනාශ වෙන්නට පුළුවන්. ඒ වගේම කෘමී සතුන් ආදී කුඩා කුඩා තථා සිව්පා වගේ විනාශ වෙන්න පුළුවන්. ඊළඟට මිනිස්සෙන්ගෙන් හොර හතුරන්ගෙන් විනාශ වෙන්නට පුළුවන්. ඊළඟට රජු යම් යම් හේතු නිසා අධාර්මික විදිහට තමන් කටයුතු කළොත් අයථා විදිහට රාජ්‍ය නීතිය උල්ලංඝනය කළොත් අවශ්‍ය විදිහට බදු ගෙව්වේ නැත්නම් ඒවා රාජසන්තක කරන්නට පුළුවන්. ඊළඟට තමන්ගේ වැරදි පරිහරණය නිසා දේවල් විනාශ වෙන්නට පුළුවන්. එතකොට ওই විදිහෙන් ඔය ඔය පැති හයෙන්ම දේවල් විනාශ වීම වළක්වා ගන්නට පුළුවන් නම් තමයි එතන ආරක්ෂා සම්පදාව කියලා කියන්නට පුළුවන්. يعني ජලයෙන්, ගින්නෙන්, සතාසි උපාවාගෙන්, ඊළඟට හොර හතුරන්ගෙන්, රජයෙන් සහ Tamanගේ වැරදි පරිහරණය. දේවල් ආයතා විදිහට විනාශ කරන්නේ නැතුව Taman ඒ කියන්නේ දැන් මේකෙන් අදහස් කරන්නේ ඒව ආරක්ෂා කරගන්නවා කියන්නේ නොකා නොබී ඉන්නවා කියන එක නෙමෙයි. අපි දේවල් සම්පාදනය කරගන්නේ සුවසේ ජීවත් වෙන්නනේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් උපයන දේවල් ධාර්මිකව පරිහරණය කරන්න. දැන් මේක ඉදිරි උපදේශයන්හි ඒවත් පැහැදිලි කරන නිසා ඒක මෙතනට ගන්න අවශ්‍ය නැහැ. ඒ තමන් උපයාපු දේ කොහොමද අමුදරුවන්ගේ යහපත පිණිස, මව්පියන්ගේ යහපත පිණිස, ශ්‍රමණ බ්‍රාහ්මණයන්ගේ යහපත පිණිස ඊළඟට දැසිදසු Tamanට උදව් උපකාර කරන ඒ සේවකයන්ගේ යහපත පිණිස, සමාජ සුබ සාධනය පිණිස, පින්කම් කිරීම පිණිස ඒවා පිණිස කොහොමද යෙදවිය යුත්තේ කියන එක ඉදිරි උපදේශයන්හි පැහැදිලි කරනවා. ඒ යම්කිසි කෙනෙක් ධනය ඉපය යුත්තේ Tamanගේ සුඛ විහරණය සඳහා අන් අයගේ සුඛ විහරණය සඳහා සුඛ විහරණයයි කියලා කියන්නේ කාමසකල්ලුකාණ යෝගයේහි ඇලෙනවා කියන එක නෙමෙයි සුව පහසුවෙන් පවත්වනවා කුමකටද සුවසේ ಗುಣදහම් වඩන්න. ඉතින් එතනට දේවල් ආරක්ෂා කර ගැනීම වැදගත් වෙනවා. විශේෂයෙන්ම ඒ ආරක්ෂා කර ගැනීමේදී අර අයහපත් විදිහට පාවිච්චි කරන්නේ නැතුව වගේම සමහර වෙලාවට ස්වභාවික වදුරු වලින් දේවල් විනාශ වෙනවා නම් ඒවාට වැටබඳින්නටත් ඕන ඒ වගේම යමක් Tamanට නැති වුණොත් අහිමි වුණොත් ඒ නැති වුණු දේ නැවත ඒක රාශී කරලා සම්පාදනය කරලා අර අඩුව සම්පූර්ණ කරලා ඒ ඒ සමතුලිත බව පවත්වාගෙන යන්නටත් තමන් වෑයම් කරන්නට ඕන. එතකොට ඔය කරුණු හතර තමයි මෙලව වැඩ පිණිස. උත්හාන වීර්ය ඊළඟට සුදුසු වේලාවේදී වැඩ කටයුතු කිරීම අයවැය දෙක සමව පවත්වන සමජීවිකතාව ඊළඟට ලැබූ ධනය ආරක්ෂා කර ගැනීම කියන මේ කරුණු හතර. ඊළඟට පරලොව ජීවිතයේ යහපත පිණිස හේතු වෙන කාරණා තමයි ශ්‍රද්ධාවෙන් යුක්ත වීම, සීලෙන් යුක්ත වීම, නොමසුරු වීම, පරලොව සැප ලැබීමේ මාර්ගය පිරිසිදු කරගත හැකි නුවණ ඇති කර ගැනීම. ඒ කියන්නේ සද්ධා සම්පදා, සීල සම්පදා, ඡාග සම්පදා, පඤ්ඤා සම්පදා කියන මේ කාරණා හතර. එතකොට සද්ධා සම්පත්තිය කියලා කියන්නේ සද්ධාව කියලා කියන්නේ සද්ධාති තථාගතස්ස බෝධි. බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගන්නා බව තමයි සද්ධා කියලා කියන්නේ. ඇයිද අපිට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය පිළිගැනීම වැදගත් වෙන්නේ? මේ නිර්වාණගාමිනී මාර්ගයේහි ගමන් කරන්න ගුණධම් වඩන්නට තථාගතයන් වහන්සේ දෙසූ මඟ තමයි අපට උපකාර වෙන්නේ. ඒ මඟ උපකාර වෙනවා ඒ මඟ ගමන් කරන කෙනෙකුට යහපතක් වෙනවා කියලා පිළිගන්න නම් ඒක දේශනා කරපු දේශකයාගේ එහෙම නැත්නම් ඒ ශාස්ත්‍රූවරයාගේ අවබෝධය පිළිබඳව අපිට යම්කිසි විශ්වාසයක් තියෙනවා. උදාහරණයක් ඇටියට දැන් අපි හිතමු දැන් මේ සුගත පද විවරණ වැඩසටහනට අපි සම්බන්ධ වෙලා අපි යමක් ප්‍රකාශ කරනකොට මේ වැඩසටහන අහගෙන ඉන්න ශ්‍රාවකයාට ඒ අපි කියා දෙන දහම, අපි කියා දෙන මාර්ගය, අපි කියා දෙන කරුණු පිළිබඳ විශ්වාසයක් ගොඩ නැගෙන්නේ අපේ දැනුම, අපේ උගත්කම, අපේ ඥානය පිළිබඳ විශ්වාසයක් තියෙනවා නම් විතරයි. ඒ කියන්නේ මේ හාමුදුරුවන්ට මේ කරුණු කියන්නට තරම් ප්‍රාමාණික දැන උගත්කම හැදෑරීමක් තියෙනවා. ඒ ඇතුවයි මේවා කියන්නේ නිකම්ම හිතට ආවට කියනව නෙමෙයි කියන විශ්වාසයක් තියෙනවා. ඒ විශ්වාසය තිබුණොත් තමයි මේ ප්‍රකාශන වළංගු හැටියට බාරගන්නේ. එතකොට අපේ දැනුම, අපේ ඥානය, අපේ කුසලතාවය, අපේ හැකියාව, අපේ ප්‍රතිපදාව ඒව ගැන මේ අහන කෙනාට විශ්වාසයක් නැතිනම් ඔය හාමුදුරුවෝ කිව්වට ඔවා ඕක කරන්න පුළුවන් වැඩ නෙමෙයි. ඔවා ප්‍රායෝගික දේවල් නෙමෙයි. එතකොට ඒ හාමුදුරුවෝ ඔය දැනගෙන කතා කරනවා නෙමෙයි. අන්නේ මට්ටමට ඒවා පිළිබඳව සැක කරනවා. ඉතින් ඔය ගැටලුව තමයි අපිට සද්ධාති තථාගතස්ස බෝධින් බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය උන්වහන්සේගේ අවබෝධය අපට පිළිගැනුනොත් විතරයි උන්වහන්සේ දේශනා කරන දේ වැදගත් දෙයක් හැටියට අපට හැඟෙන්නේ. ඊට පස්සේ තමයි මේ දේශනා කරන දහමට අනුව අපි පිළිපදින්න පටන් එතකොට තමයි මේ ප්‍රතිපත්ති ක්‍රමය ගැන එහෙම නැත්නම් මේ ප්‍රතිපත්තියේ අනුගමනය කරලා ප්‍රතිඵල ලැබූ සංඝ රත්නය පිළිබඳ අපට විශ්වාසයක් ඇති වෙන්නේ. මේ විදිහට බුදුහාමුදුරුවෝ ගැන ධර්මය ගැන සංඝරත්නය ගැන ඇති කරගන්නා විශ්වාසය මත තමයි අපි මේ ධර්මානුධර්ම ප්‍රතිපත්ති ඉදිරියට යන්නේ. ඒතකොට ධහමෙහි ඉදිරියට වැඩෙන්නට නම් අපට බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයේ පිළිබඳ විශ්වාසය වැදගත් වෙනවා. ඒ නිසා තමයි සද්ධාව මෙලොව පරලොව දියුණුවට හේතු වෙන කාරණයක් හැටියට දක්වන්නේ. ඊළඟට සීලෙන් යුක්ත වීම. එතකොට සීලයයි කියලා කියන්නේ විශේෂයෙන් මිනිස්සෙක් හැටියට පංච දුස්චරිතයෙන් වැළකීලා පංච සුචරිතයෙහි යෙදීම. එතකොට ඒක සනිල්ක මහත්මයා මේ බෞද්ධයෙක් විසින් පමණක් අනුගමනය කළ යුතු වැඩ පිළිවෙලක් නෙමෙයි. දැන් හුඟක් දෙනා හිතාගෙන ඉන්නේ පංචශීල ප්‍රතිපත්තිය කියන එක බෞද්ධයන්ගේ එකක්. බෞද්ධයෝ තමයි පංසල් රකින්නත්. අනිත් අය පංසල් රැකේ නැතුවට කමක් නැහැ වගේ හිතාගෙන. පංසල් කියන්නේ බෞද්ධයින්ගේ එකක් නෙමෙයි. ඒක මිනිස්සයින්ගේ මූලික මනුස්ස ධර්ම. බුදුරජාණන් වහන්සේ පැනවුවක් නෙමෙයි. මිනිස්සයින් විසින් පනවා ගන්නා ලද මනුස්ස ධර්මය බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළා තෙරුවන් සරණ යන කෙනෙකුට ඒක යෝග්‍ය නිසා. එතකොට මූලික මනුස්ස ධර්මයවත් නැති කෙනෙකුට ධර්මානුධර්ම ප්‍රතිපත්තිය හැසිරෙන්න බෑ. ඒ නිසා මේ මූලික මනුෂ්‍ය ධර්මය තමයි පංචශීලය. මනුෂ්‍ය ධර්මයේ මූල ධර්මය තමයි මා පමණක් නෙමෙයි අන් අයත් හොඳින් ඉන්නට ඕනේ අදහස. එතකොට සත්තු මරීමෙන් වළකින්නේ ඇයි? මං විතරක් නෙමෙයි අන්‍ය සත්වයොත් හොඳින් ඉන්නට ඕනේ. හොරකම් කරන්නේ නැත්තේ ඇයි? මා සතු දේ මං සුවසේ පරිහරණය කරනවා වගේම අනිත් අයගේ දේත් අනිත් අය සුවසේ පරිහරණය කරන්න ඕන. කාමයේ වර්ධව හැසිරෙන්නේ නැත්තේ ඇයි? මගේ පෞල් ජීවිතය විතරක් නෙමෙයි අනිත් අයගේ පෞල් ජීවිතයත් සුරක්ෂිතව හොඳින් පවතින්නට. එතකොට බොරු කියන්නේ නැත්තේයි මම සත්‍ය දැනගන්නට කැමති වෙනවා වගේම අනිත් අයත් සත්‍ය දැනගන්නට කැමති. ඒ නිසා ඒ අයටත් සත්‍ය දැනගැනීමේ අයිතිය රකින්නට. එතකොට මත්පැන් බොන්නේ නැත්තේයි මම ලබාපු මනුස්ස ජීවිතයේ කායික මානසික තීව්‍රතාවය මම මේ මද්ද්‍රව්‍ය වලින් විකෘති කරගන්න නැතුව ඉන්න ඕන අනිත් අයත් ඒ විකෘතියට කොළඹවන්න නැතුව ඉන්නට ඕන. එතකොට මං විතරක් නෙමෙයි අනිත් අයත් හොඳින් ඉන්නට ඕන කියන මේ ආකල්පය මේ මූල ධර්මය පදනම් කොටගෙන තමයි පංචශීල ප්‍රතිපදාව මනුෂ්‍ය ධර්මයක් හැටියට සංවර්ධනය. එතකොට අන්නේ කියන මනුෂ්‍ය ධර්මයේ තමයි මිනිස්යාගේ මූලික සීලය පංචශීල. එතනින් ඔබට තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් භූමිකාවන්ට අනුව අපි අර පසුගිය වැඩසටහනකදී කතා කළේ එකම පුද්ගලයාට භූමිකා බොහොමයක් තියෙනවා. කාන්තාව ගත්තොත් මාතෘ භූමිකාව, දුහිතෘ භූමිකාව, පතිනියගේ භූමිකාව, සේවිකාවගේ භූමිකාව, දායිකාවගේ භූමිකාව විවිධ භූමිකා. පුරුෂයෙක් ගත්තත් පස්සේ පීතෘ භූමිකාව, පති භූමිකාව, ධාරක භූමිකාව, සේවක භූමිකාව, දායක භූමිකාව මෙහෙම විවිධ භූමිකා තියෙන්න පුළුවන්. එතකොට ඒ මූලික වශයෙන් මනුෂ්‍ය ධර්මයේ වූ පංචශීල ප්‍රතිපත්තියෙහි පිළිලා ඉන්නෝනේ. ඒ මූලික සීලයයි නিত্য සීලයයි එතෙන් පටන් පුද්ගලයාගේ භූමිකාවන්ට අනුව එතෙන්ට ගැලපෙන සීලය. එතෙන්ට ගැලපෙන සීලනේ සීලය කියන්නේ එහිදී කල යුතු දේ සහ නොකල යුතු දේ හඳුනාගෙන ක්‍රියා කිරීම. ඉතින් අන්න ඒ විදිහට අවස්ථාවෝචිතව තම තමන් විසින් කල යුත්ත කුමක්ද නොකල යුත්ත කුමක්ද කියලා දැනගෙන ක්‍රියා කිරීම තමයි සීලවන්ත බව හැටියට හඳුන්වන්නේ. ඊළඟට නොමසුරු වීම. මසුරු බව කියලා කියන්නේ තමන් උපයන ධන එහෙම නැත්නම් තමන් සන්තක දේවල් වියදම් කරන්න අකමැති බව. ඒ කියන්නේ අනුන්ට දෙන්න විතරක් නෙමෙයි තමන් පරිහරණය කරන්නෙත් නැහැ. එතකොට ඒ කියන මසුරු බව සත්වයාට ස්වර්ග මෝක්ෂ සම්පත් වාරණය කරනවා අහුරනවා ඒ තනත්තාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන නවේ කදරියා දේවලෝකං වජන්ති කදරිය කියලා කියන්නේ මේ තද මසුරුකම තද මසුරුකම ඇති තනත්තා කවදාවත් දෙව්ලොව යන්නේ නැහැ සුගතිගාමි වෙන්නේ නැහැ ඒ තනත්තාගේ මසුරු බවත් ඒ නිසා නොමසුරු වෙන්නට ඕන නොමසුරු බව කියලා කියන්නේ තියෙන සියල්ල කාලා බීලා විනාශ කරනවා කියන එක නෙමෙයි තමන්ගේ සුව පහසුව සඳහා උපයන වස්තුන් පරිහරණය කරන්නත් අන් අයගේ යහපත පිණිස ඒ වස්තුන් පරිත්‍යාග කරන්නටත් ක්‍රියාත්මක වේ. ඊළඟට හතරවෙනි කාරණේ තමයි පරලව සැප ලැබීමේ මාර්ගය පිරිසුදු කරගත හැකි නුවණ ඇති කර ගැනීම. ඒ කියන්නේ ප්‍රඥාවෙන් යුක්ත වීම. ඒකට ප්‍රඥාව කියලා කියන්නේ හේතුඵල වශයෙන් මේ මේ මේ ක්‍රියාවෙන් මේ බඳු ඵලයක් අත් වෙනවා. මේ මේ මේ හේතුව දුර්වලයි මේ ඵලයත් දුර්වලයි. ඒ නිසා මේක අකුසලයක්. මේ හේතුව යහපත්, මේ ඵලයත් යහපත්. ඒ නිසා මේක කුසල ක්‍රියාවක්. ඒතකොට තමන්ගේ මනසේ ඒ පිළිබඳව ඇති වෙන චේතනාව નિවරදිද? ඒ වගේම ඒ චේතනාවෙන් කරන ක්‍රියාවෙන් අනුන්ටත් හොදක් වෙනවද? අන්න හේතුව ඵලය හරියට දැකගෙන කටයුතු කරන්න පුළුවන්. ඒ විදිහට ආත්මාර්ථය පරාර්ථය මෙලව පරලව යහපත සිද්ධ වෙන්නේ කෙබඳු හේතුන්ගෙන්ද ඒ විදිහේ හේතු ගොඩනගන්නටත් ඊට බාධා වෙන කාරණා යටපත් කරන්නටත් පුළුවන් වෙන්නේ ඒ බඳු දැක්මක් තියෙන කෙනෙකුට පමණයි. ඒ නිසා ඒ විදිහට මෙලව පරලෝ અભිවෘද්ධියට හේතු වෙන කාරණා නුවණින් දැකලා ඒ පිළිබඳව ක්‍රියා කරන්නට හැකි බව ඥාන සම්පන්න බව හැටියට දක්වලා තියෙනවා. ඉතින් මේ විදිහට මෙලව අභිවෘද්ධියටත් පරලව අභිවෘද්ධියටත් හේතු වෙන කාරණා 8ක් මේ ગાථා තුනෙන් පැහැදිලි කරන්නේ. එතකොට එය මේ බුද්ධ නීති සංග්‍රහය පොතේ හතරවෙනි උපදේශය හැටියට දක්වලා තියෙන්නේ දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු 8 වශයෙන්. එහෙමයි. ඉන්න කල් විතරක් නෙමෙයි ගියාට පස්සෙත් කරගන්න ඕනේ දේවල් සහ අපි අපේ ජීවිතයට කරගන්න ඕන දේවල් පිළිබඳව තමයි මේ බුද්ධ නීති සංග්‍රහයේ හතරවෙනි උපදේශය හරි අපූර්ව විදිහට මහාචාර්ය රේරුකාණේ චන්දිමුල අපේ නායක හාමුදුරන් වහන්සේ විස්තර කරලා තියෙන්නේ. ඒක හරි අපූර්ව විදිහට විස්තරාත්මකව ධර්මදේශනාත්මකව ඒ වගේම ධර්ම සාකච්ඡාමය අයුරින් ඔබට විස්තර කරේ ආචාර්ය කුකුල්පනේ සුදස්සි අපේ නායක හාමුදුරන් වහන්සේ. ඒ අනුව ඔබට පැහැදිලි ඇති ඔබ ජීවිතාව සරි කරගත යුත්තේ කෙසේද කෙලෙසද යන්න පිළිබඳව. අපි සූදානම් තවදුරටත් බුද්ධ නීති සංග්‍රහයේන පස්වෙනි උපදේශය පිළිබඳවත් කතා කරන්නට අපේ ආමතුරුවනේ පස්වෙනි උපදේශයේ විදිහට ධනෙ රැස් කළ යුතු ආකාරය පිළිබඳව තමයි සඳහන් වෙන්නේ. මම කැමතියි ඔබ වහන්සේකින් මේ පිළිබඳව වැඩිදුර අධ්‍යයනය කරන්නට. ඇත්තටම දැන් සනිල් මහත්මයා අපි පසුගිය සතියේ කතා කළා මේ පොහොසත් බව කියන එක ඒ පොහොසත් වීම කියලා කියන්නේ මුදල් හම්බ කිරීම පමණක් නොවේ කියලා. අන්න ඒ වගේ මේ ධනය රැස් කරනවා කියලා කියන්නේ ධනය කියලා බුදුරජාණන් වහන්සේ කරුණු හතරක් හඳුන්වනවා. ඒ කරුණු හතර තමයි ජංගම ධනය, ස්ථාවර ධනය, අංග සම ධනය සහ අනුගාමික ධනය. එතකොට ජංගම ධනය කියලා කියන්නේ අපට එහා මෙහා ගෙනියන්නට පුළුවන් චංචල දේවල්. මිල මුදල්, යාන වාහන සහ අපට තියෙන තැනින් වෙනස් කරන්නට පුළුවන් දේපල බඩු භාණ්ඩ. ඊළඟට ස්ථාවර ධනය කියලා හඳුන්වන්නේ ගෙවල්, වතු පිටි, ඉඩකඩ ඒවා අපිට තැනකින් තැනකට ගෙනියන්න බෑනේ. ඒවා ස්ථාවර ධනෙ. දැන් ඔය ඔප්පු ලියනකොට එහෙම ලියන්නේ චංචල නිශ්චල දේපල කියලා. එතකොට මේ චංචල දේපල කියලා කියන්නේ අර මුලින් කිව්ව ජංගම ධනෙ. ඒවා එහාට මෙහාට කරන්න පුළුවන්. හරක බාන ආදී ඒ සියල්ල එහෙම ගෙනියන්න පුළුවන්. නිශ්චල ධනෙ කියලා කියන්නේ අර ස්ථාවර සම්පත්. එතකොට ඒවා මුදල්ම කියන එක විතරක් නෙමෙයි අර විදිහට තමන්ගේ ජීවිතය සැපගෙන දෙන්නට උපකාර වෙන අවශේෂ සාධකත් ඒ ධනයේ හැටියට හැඳින්වෙනවා. ඊළඟට අංග සම ධනය කියලා කියන්නේ තමන්ගේ අංග ප්‍රත්‍යංග හා සමානව තමන් සමග යන යන තැන අරගෙන යන්නට පුළුවන් තමන්ගේ දැනුගත්කම් සහ හැකියාව. ඒක පුද්ගලයෙකුට ධනයක්. ඊළඟට පරලෝක වශයෙන් තමන්ට ඊළඟ භවයට අරගෙන යන්නට පුළුවන් ධනෙ තමයි අනුගාමික ධනෙ. ඒ කියන්නේ තමන් මේ ජීවිතේ රැස් කරගත්තු යහපත් දේ කුසල ක්‍රියා. ඒතර කුසලයක් ධනයක්. ඒවා නිධාන හැටියට නිදන් කරගන්නා කරුණු හැටියටත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ ධනය කියනකොට අපි ගොඩක් දෙනෙකුට හිතට මතුවෙන්නේ මිල මුදල් ගැනයි. නමුත් ඔය සතර ආකාරයෙන්ම ජංගම ධනය, ස්ථාවර ධනය, අංග සම ධනය සහ අනුගාමික ධනය කියන මේ සියලුම සම්පත් ධනය හැටියට පොදුවේ හඳුන්වනවා. එතකොට ඒ කියන ධනය රැස් කරගත යුතු ආකාරය තමයි මේ ඊළඟ පස්වෙනි උපදේශයේදී පැහැදිලි කරන්නේ. ඒ සඳහා විශේෂයෙන්ම දීඝනිකායේ සිගාල සිගාලෝවාද සූත්‍රයේ දැක්වෙන ගාතාවක් මෙහිදී මහානායක හඳුරු පුටා දක්වන්නේ පණ්ඩිතෝ සීල සම්පන්නෝ ජලමග්ගීව භාසති. භෝගේ සංහරමානස්ස භමරස්සේව ඉරියතෝ. භෝගා සම්නිචයන් යන්ති වම්මිකෝ වූපචියති. එතකොට කොහොමද ධනෙ රැස් කළ යුත්තේ? පණ්ඩිත වූ සිල්වත් වූ තැනැත්තේ කඳු මුදුනක ඇවිලෙන ගින්නක්සේ ජනයා අතර බබලයි. මල් නොතලා රොන්ගෙන මී බඳින්නා වූ බමරා මෙන් අනුන් නොපෙලා දැහැමින් සෙමෙන් වීරය කරන්නා වූ තනත්තාට තුඹසක් බැඳෙන්නාක් මෙන් ධනය රැස් වෙන්නේ. එතකොට දැන් මේකේ කාරණා තුනක් විතර තියෙනවා අපේ අවධානයට ගත යුතු. පළවෙනි කාරණය තමයි පණ්ඩිත වූ සිල්වත් වූ තැනැත්තේ කඳු මුදුනක ඇවිලෙන ගින්නක්සේ ජනයා අතර බබලයි. එතකොට යම්කිසි කෙනෙක් සීලවන්තද පඬිතද සීලවන්ත භාවය කියලා කියන්නේ චර්යාත්මකව ඒතනත්ත සුචරිතෙහි හැසිරෙන යහපත් චර්යාවක් ඇති කෙනෙක්. ඒකයි සිල්වත් බව. පඬිත බව කියලා කියන්නේ ප්‍රඥාව. එතකොට දැක්ම සහ චරණය කියන දෙකෙන්ම ඒතනත්ත නිර්වද්‍යන. දැක්ම හැටියට ගත්තාම හොඳ ප්‍රඥාවක් හොඳ නුවණක් තියෙනවා. ඒ වගේම චරණය ගත්තන් පස්සේ කාටත් ප්‍රියශීලී හැසිරීමක් තියෙනවා තමන්ටත් අනුන්ටත් ආත්මාර්ථ පරාර්ථයේ සලසන යහපත් චර්යාවක් තියෙනවා වෙන වචනකින් කියනවා අපිට හුරු පුරුදු වචනයකින් කියනවනම් විඥා චරණ දැක්ම සහ චර්යාවෙන් ඒ තැනත්තා උසස් එතකොට එබඳු තැනැත්තා කඳු මුදුනක ඇවිලෙන ගින්නක්සේ ජනයා අතර බබලයි. කඳු මුදුනක දැල්වෙන ගින්නක් කියලා එයිද කියන්නේ. දැන් කන්ද පාමුල දැල්වෙන ගින්නක් නම් එක පැත්තකට පෙනුනට අනිත් පැත්තට කන්දෙන් ආවරණය. හැබැයි කඳු මුදුනේ දැල් වෙන ගින්න හාත්පස හැම දෙනාටම එක වගේ පෙනෙනවා. අන්න එතකොට කොතනකින්වත් වැහිලා යන්නේ නැහැ, ආවරණය වෙන්නේ නැහැ. අන්න ඒ වගේ හරියට ප්‍රඥාව සහ සිල්වත්කම තියෙනවා නම් ඒ කියන්නේ දැක්ම සහ චරණය කියන දෙපැත්තෙන්ම එතනත්තා උසස් නම් ඒ එතනත්තාව ආවරණය වෙන්න පැත්තක් නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ ඇතම් සූත්‍රවල දේශනා කරනවා යම් කිසි කෙනෙකුට දැනුම බුද්ධිය තිබුණා වුණාට එතනත්තාගේ චර්යාව යහපත් නැතිනම් මිනිස්සු එතනත්තට චෝදනා කරනවා බහුසුත බව නම් තියෙනවා ඒ වුණාට හැසිරීම නම් අන්තිමයි. එතකොට එක පැත්තකින් ඔහු නිඳා ලබනවා. එතකොට සමහර කෙනෙකුගේ හැසිරීම හොඳයි හැබැයි අර බහුශ්‍රොත බව ප්‍රඥාව නැහැ. ඒතකොට ඒත නැත්තා ඉතින් හොඳ කෙනෙක් හැබැයි ඉතින් එච්චර දැනුගත්කමක් නැහැ කියලා ඒ පැත්තෙන් නිග්‍රහ ලබනවා. ඒතර ඔය දෙකම නැති තැනත්තා දෙපැත්තෙන්ම නිග්‍රහ ලබනවා. ඒ දෙකම තියෙන තැනත්තා බහුශ්‍රොත බවිනොත් ඒ වගේම හැසිරීමෙනුත් කියන දෙපැත්තෙන්ම ඒ තැනත්තා කාගේ ප්‍රසාදයට ලක් වෙනවා. අන්න ඒ වගේ මේ කඳු මුදුනක දැල් වෙන ගින්නක් වගේ කියලා කියන්නේ සියලු දෙනාටම පෙනෙන මොනම පැත්තකින්වත් ආවරණය නොවන හැමෝම අතර බබලන කෙනෙක් බවට පත් සිල්වත් බවයි ප්‍රඥාවයි තියෙනවා. අන්න ඒ බඳු තැනැත්තා දැන් මේ සීලයයි ප්‍රඥාවයි ගැන මෙතන කියන්නේ මොකටද මේ නිවැරදිව ධනය රැස් කරන්න සමත් වෙන්නේ ඒ බඳු කෙනෙක්. ඒ තනත්තාට උපාය කෞශල්‍ය තියෙන්නටත් ඕන ධනය හම්බ කරන්න. හැබැයි අනුන් නොතලා අධාර්මික විදිහට දේවල් හම්බ කරන්නේ නැතුව ධාර්මිකව නිවැරදි චර්යාවකින් නිවැරදි ප්‍රතිපත්තියකින් ධනෙ උපයන කෙනෙක් වෙන්නටත් ඕන. එතකොට ප්‍රතිපදාව හොඳ වුණාට එතනත්තාට ධනෝපායන මාර්ග පිළිබඳ ප්‍රඥාව නැතිනම් ඔහුට ඒවා කරන්න හම්බ වෙන්නේ නැහැ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දවසක් ඔය මාතර ප්‍රදේශයේ අපි ධර්ම දේශනාවකට ගියා. ඒ ගිය වෙලාවේ එක මැදිවිය මහත්මේ අපිත් එක්කලා ඉතින් යම් යම් ධර්ම කරුණු කතා කළා. ඒ කතා කරනකොට එතුමා කිව්ව කාරණේ තමයි හාමුදුරනේ මම හෝටලයක් කරනවා. ඒකේ ভেජිටේරියන් ෆුඩ්ස්. ඒ කියන්නේ මේ එළවලු කෑම. ಜಾති විතරයි විකුණන්නේ. එතකොට මත්පැන් විකුණන්නේ නැහැ, මත් කුඩු විකුණන්නේ නැහැ, මස් මාළු මොකුත් විකුණන්නේ නැහැ. ඉතින් ඊටාම ධාර්මිකව මං මගේ හෝටලේ පවත්වාගෙන යනවා. නමුත් අර ඒවා සියල්ලම විකුණන හෝටල් තමයි එන්න එන්න තරු පහේ හෝටල් බවට උසස් වෙන්නේ මගේ එක ටිකෙන් ටික කඩාගෙන වැටෙනවා කියලා කිව්වා. දැන් එතකොට ඔහු කියන්නේ ඔහු ධාර්මිකයි ඒ නිසා තමයි කඩා වැටෙන්නේ කියලා. පස්සේ මම ඇහුවා ඔබතුමාගේ හෝටලේ හොඳට දක්ෂව කෑම උයන්න පුළුවන් කෝකියෙක් ඉන්නවද? නෑ ඉතින් ඉස්සර ඉඳලම ඉන්න කෙනා තමයි ඉන්නේ කිව්වා. ඊට පස්සේ මම ඇහුවා එන පිරිසට ඉක්මනින් අවශ්‍ය සේවා සපයන්නට පුළුවන් විදිහේ දක්ෂ කාර්ය මණ්ඩලයක් ඉන්නවා. සේවක පිරිසක් ඉන්නවා. නෑ ඉතින් ඒ මුල ඉඳලම ඉන්න කීප දෙනා ඉන්නවා. ඉතින් වැඩි පිරිසක් එන්නේ නැති නිසා අලුතෙන් එහෙම ගන්න අවශ්‍යතාවයක් නෑ. පස්සේ මම ඇහුවා මේ හොඳට ලස්සනට සිත් ගන්නා විදිහට නාම පුවරුවක් හයි කරලා තියනවද මේ ভেජිටේරියන් ෆුඩ්ස් අර මේ කියලා ඒ නමක් දාලා හොඳට බෝඩ් එකක් ගහලා තියෙනවා. එතකොට එතුමා කිව්වා හම්දුනේ ඉතින් ගමේ තියෙන කඩේ දන්න හැමෝම දන්නවා මෙතන කඩේ තියෙන බව. ඔකට ඉතින් ලොකු බෝඩ් එකක් ගහන්න වියදම් කරන්න ඕනේ. දැන් එතකොට එයා අධාර්මික දේවල් කරන්නේ නැහැ. ධාර්මිකව පවත්වාගෙන යනවා. හැබැයි ව්‍යාපාරයේ දියුණු කරගන්නට අවශ්‍ය දැනුම ප්‍රඥාව ඔහු තුල නැහැ. ඒ සඳහා අවශ්‍ය උපාය මාර්ග යොදන්න තේරෙන්නේ දැන් හොඳ කෝකියෙක් ගන්නවා කියන එක වැඩ කරන්න දක්ෂ සේවක පිරිසක් ගන්නවා කියන එක හොඳ බෝඩ් එකක් දානවා කියන එක අධාර්මික වැඩක් නෙමෙයි. නමුත් ඒක කරන්න නුවණ නැහැ. එතකොට චර්යාව හොඳයි. හැබැයි බුද්ධියමත් ප්‍රඥාවමත් එහෙම කෙනාගේ ව්‍යාපාර දියුණු වෙන්නේ නැහැ. ධනෝපායනය සාර්ථක වෙන්නේ නැහැ. සමහර කෙනෙකුට ප්‍රඥාව තියෙනවා. ඒක කපටිකමත් එක්කලා එකතු වෙලා බල්ලෝ මරලා හරි කමන්නේ සල්ලි හොයන්න පුළුවන් නම් කියන පදනමට එනවා ධාර්මික බව ගැන සැලකිල්ලක් නැහැ. ඉතින් ඒ නිසා මේ දෙපැත්තම තියෙන තැනත්තා ධනය සොයනකොට මල් නොතලා රොන්ගෙන මී බඳින්නා වූ බමරාමෙන් අනුන් නොපෙලා දැහැමින් සෙමෙන් වීරය කරන්නා වූ තැනත්තාට තුබසක් බැඳෙන්නාක් මෙන් ධනෙ රැස් වෙන්නේ. එතකොට අර විදිහේ සීලයයි ප්‍රඥාවයි දෙකම තියෙන තැනත්තා සම්පත් උපයනකොට ඒ තැනත්තා අර මල් නොතලා රොන් ගන්නවා වගේ. ඒතකොට රොන් ගන්න බමරා ඌට අවශ්‍ය දේත් ගන්නවා. හැබැයි මලට කිසි හානියක් කරන්නේ නැතුව. අන්න ඒ වගේ තමයි ඒ සීලයයි ප්‍රඥාවයි දෙකම තියෙන තැනත්තා ලෝකයෙන් සම්පත් උපය ගන්නවා. ලෝකය වනසන්නෙත් නැහැ. සෝබාධම වනසන්නෙත් නැහැ. පුද්ගලෝ විනාශ කරන්නෙත් නැහැ. ඒ වගේම සතාසි උපව වනසන්නෙත් නැහැ. ඒ හැම දෙයක්ම ආරක්ෂා කරමින් Tamanට අවශ්‍ය සම්පත් ටික ඒවා තුළින් මතු කරගන්නවා. එහෙම ධාර්මිකව උපායශීලීව අනුන්ට හානියක් නැතුව සම්පත් උපයන්නට දක්ෂ තැනැත්තාගේ සම්පත විනාශ වෙන්නේ මොකද ඒ තැනැත්තා ධාර්මිකවයි ඒක උපයන්නේ ඒ වගේම හොරහතුරු ඇති වෙන ගතිය අඩුයි එහෙමයි ඒ වගේම ස්වභාවික විපත් වලින් පව ඔහුට හානියක් වීම අඩුයි කුමක් නිසාද ධාර්මිකෝපේන සම්පතක් නිසා ඒ නිසා හරියට තුඹසක් බැඳෙන්නාසේ තුඹසක් බැඳෙනවා කියලා කියන්නේ දැන් වේයෝ බඳින තුඹ හුඹහා අද බලනවට වඩා ටිකක් හෙට වෙනකොට බැඳලා හෙට බලනවට වඩා ටිකක් අනිද්දා වෙනකොට හැමදාම ටිකෙන් ටික ටිකෙන් ටික ඉහළට අන්න ඒ වගේ කඩා වැටෙන්නේ නැතිව ශක්තිමත්ව අනුක්‍රමයෙන් ඉහළට වැඩෙන සම්පතක් ඒතනත්තා සතු වෙනවා කාටද පඬිත වූ සිල්වත් වූ තැනත්. ඉතින් ඒ නිසා ධාර්මිකව ධනය උපයනවා නම් ඒ සඳහා උපාය කෞශල්‍යයෙන් යුක්ත නම් ඒ උපාය කෞශල්‍ය Tamanටත් අනුන්ටත් අවැඩදායක නොවන අර්ථ සම්පන්න ක්‍රමයකට පවත්වන්න පුළුවන් නම් ඒ සීලය සහ නුවණ ඇති තැනැත්තාගේ ධනෝපායනය තමයි මෙලවට පරලවට අර්ථවත් සාර්ථක ධනෝපායනයක් හැටියට දක්වන්නේ. එහෙමයි බහුතුනේ. ලෝකේ නොනසා ඔබ සැනසෙන්න. ඒක තමයි ඔබට අද දවසේදී අවසාන වශයෙන් අපිට කියන්න තියෙන්නේ. අපේ හැමතිරෝනේ අදට කාලය හරස් වෙනවා අපිට. අදට වැඩසටහන හමාර කරන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ. සුගත පද විවරණ ගුරු වදන් සිසුමුමින් සුසර කෙරෙන තවත් අපූර්ව වැඩසටහනකින් ධර්ම සාකච්ඡාමය වැඩසටහනකින් ඔබ වෙත ගෙනීමේ බලාපොරොත්තු වෙන සමුගන්නටයි සූදානම. අදත් බුද්ධ නීති සංග්‍රහය නම් ග්‍රන්ථයේ පාදක කොට ගනිමින් බොහෝ දහම් කරුණු සාකච්ඡා පිළිබඳව අපි කරුණු කාරණා සාකච්ඡා කළා. එසේනම් අදට මේ වැඩසටහන හමාර කරන්නට කාලය වෙලා තියෙන්නේ. අප කෙරෙහි ඔබ කෙරෙහි අනුකම්පාවෙන් මැදිරියට වැඩමවා බදාළ අතිපූජ්‍ය කුගල්පනේ සෝදස්ති අපේ නායක හාමුදුරුවන් වහන්සේට ගෞරව නමස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. ඒ වගේම ලබන සතියේත් බුද්ධ නීති සංග්‍රහයෙන් තවත් ධර්ම කරුණු රැගෙන ඔබ වෙත මේ බලාපොරොත්තුෙන් සමග නම් අදට. තෙරුවන් සරණයි.